සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංකා ධම්මස්සවන කාලෝ අයං බදංකා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස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 සුද්දස්සු පෝසකෝ සදා සුද්දස්ස සුචි කම්මස්ස සදා සම්පජ්ජතේ මනා ඉදේච සිතාහි බ්‍රාහ්මන සබ්බ භූතේසු කරෝහි කේමතෝ ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද දවසේ අපි මේ උතුම් සද්ධර්ම දේශනා මාලාව මගින් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල ධහමට අනුකූලව ජීවිතය සකස් කෙරෙන විදිහත් අදාළ හේතු නැති කලහම ඒ අදාළ හේතු නැති වෙන ආකාරයත් අදාළ හේතු ඇති වුනහම අදාළ හේතු ඇතිවන ආකාරයත් පිළිබඳව දේශනා කරන බොහොම වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි වත්ූපම සූත්‍රය. භාගතුන් වහන්සේ සවැත් නුවර ගඩ වාසය කරද්දී උතුම් වූ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. මේ සූත්‍රය දේශනා කළේ සිතේ ඇති පිරිසිදු භාවයක් සිතේ ඇති අපිරිසුදු භාවයක් පිළිබඳව පහදා දෙන්නට. මොකක්ද මේ සිතේ ඇති පිරිසුදු භාවයක්? මොකක්ද මේ සිතේ ඇති අපිරිසුදු භාවයක්? අපිරිසුදු වීමෙන් ඇති විපාකයක් පිරිසුදු වීමෙන් ලැබෙන යහපතක් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම අපිරිසිදු වීම හේතු කොටගෙන යහපත් වූ කුසල ධර්මයන් වලට එන්නට ඉඩක් නොමැති බවත් යහපත් වූ කුසලයන් වලට ඉඩක් දෙන්නට යහපත් වූ කුසල ධර්මයන් වල ඇති ආංශංස වාරයක් පිළිබඳව මේ සූත්‍ර දේශනාව තුළින් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වන දීලා තියෙනවා. වත් රූපම කියලා කියන්නේ වස්ත්‍රයක් උපමා කරගෙන සිද්ධ කරන්න තියෙන දේශනාව. දැන් අපිරිසිදු වූ වස්ත්‍රයක් දෙනක බහලා ඒ දෙනට අලංකාර වර්ණයන් යම් කෙනෙක් සංකල්පනය කරොත් රතු පාට, නිල් පාට, කොළ පාට, මදටිය පාට ඒ වස්ත්‍රයට කවන්නට කියලා යම් කෙනෙක් මේ වස්ත්‍රය දෙනට දැම්මොත් කවදාකවත් ඒ වස්ත්‍රය ඒ අලංකාර වර්ණයන් ඒ වස්ත්‍රයට උරා ගන්නේ නැහැ. මොකද්ද හේතුව? හේතුව තමයි ඒ වස්තුවේ ග්‍රහණය කරගෙන තියෙන්නේ අර දූවිලි, කිලුටු මේ වගේ දේවල්. එහෙනම් මේ වස්ත්‍රයට උරා ගන්න බැරි ඇයි? වස්ත්‍රයට අර අලංකාර වූ පාට එකතු කරගන්නට ඉඩක් නැහැ. ඇයි? අර කියන දුර්වර්ණ වලින් වස්ත්‍රය ග්‍රහණය වෙලා බැඳිලා තිබෙන නිසා. එහෙමනම් කරන්නට ඕනේ මොකක්ද? ඒ වස්ත්‍රය පිරිසුදු කරලා දුර්වර්ණයන් අයින් කරලා ඒ වස්ත්‍රය ඊටාත්ම සුපිරිසුදු භාවයකටපත් කරගෙන මදතිය පාත, රතු පාත, කොළ පාත, නිල් පාත ඕනෑම අලංකාර වර්ණයක් සකස් කරලා ඒ වස්ත්‍රයට පාට කැවීමට හේතු සකස් කිරීම. එහෙම වුණොත් අන්නේ වස්ත්‍රය ඒ අලංකාර පාට උරා ගන්න. ආන්නේ වගේ තමයි පින්වත්නි අපි කාගේ හිත් තමන්ටම තමන් අවංක වෙමින් කල්පනා කරලා බලන්න ඕනේ මේ කතාව ඇත්තටම මටම කියන කතාවක් කියන හැඟීම. අපි ඒ නිසා දේශනාවට කලින් යෝජනා කරනවා තමන්ගේම හිත ගැන තමන් නිරීක්ෂණයක යෙදෙන්න, පරීක්ෂණයක යෙදෙන්න. එතකොට Tamanට Tamanගෙන් අහු වෙනවා. සමහර අයතන ප්‍රශ්නයක් තමයි අපි අච්චර පින්කම් කරනවා, මෙච්චර පින්කම් කරනවා, මෙච්චර සිල් ගන්නවා, මෙච්චර බණ අහනවා. නමුත් තාම ඔය කියන විදිහේ චිත්ත සමාධියක්වත් මේ හිතේ ඇති වෙලා නැහැනේ. තාම මට මාර්ගඵල අවබෝධයක්වත් පේන ශ්‍රේයාවක්වත් නැහැනේ. ඔන්න ඔය වගේ සිතිවිලි එනවා වෙන්නට පුළුවන්. එහෙම වුණාම අපිම යෙදෙනවා ධර්මයට පවා ගරහා කරන්නට. මේ වත්තුපම සූත්‍රය විමර්ශනය කළොත් ඔබට වැටහෙවි ඒ ධර්මයේ වැරද්දක් නොව තමන්ගේම හිතේ ඇති වැරද්දක් බව. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උපමාවේ මොකක්ද අපිට පෙන්වන දෙයලා තියෙන්නේ? අපේ හිත ගැන තින්වත්. අපේ හිත ඇතුලේ කුණු තියාගෙන කියනවා කෙලස් ධර්මයන් කියලා. මෙන්න මේ කෙලෙස් ධර්මයන් ඇතුලේ තියාගෙන අපි කොච්චර යහපත් වෙන දේවල් මේ ඇතුළත හා වදන්න හැදුවත් ඒකක්වත් හා වදින්නේ නැහැ. ඇයි? ඇතුලේ පිරিলা. ඇතුලේ පිරিলা. යහපත් වූ දෙයට එන්නේ ඉඩක් නැහැ. කුණු පිරিলা. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? මුලින්ම මෙන්න මේ කියන කුණු ටික සුද්ධ කරලා කුණු ටික බහැර කරලා යහපත් වූ කුසල ධර්මයන් වැඩෙන විදිහට වැඩෙන්නට මේ හිතේ ඉඩක් අපි සකස් කරන්න ඕනේ. ඒක තමයි අපි කළ යුතු පළවෙනිම දේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං හේතං බුද්ධාන ශාසන. පළවෙනිම ක්‍රමවේදය කුණු ටික හොදලා දැමීම. මොනවද කුණු? ඔබ නොදන්න, ඔබ කරන බොහෝ වැරදි මේ සූත්‍රය තුළින් හඳුනා ගන්නට පුළුවන්. පළවෙනිම කුණු තමයි පළවෙනිම පිළුට තමයි පින්වත්නි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ තමන්ගේ වස්තුවට තියෙන දැඩි ඇලීම. ඔය මසුරු සිතානම් වගේ උදවිය. ඒ වගේම අදින්න පුබ්බක සිටුවරුන් වගේ ඒ සිටුවරු එයාත්ගේ ජීවිත මෙතෙන්දී අපිට ආදර්ශයට ගන්න පුළුවන්. ආදර්ශයද කියන්නේ ඒ ජීවිතවල ඇති වැරද්ද පිළිබඳව අපිට අවබෝධය ඇති කරගෙන මේ කාරණා වතහා ගන්නට පුළුවන්. තමන්ගේ දේට ඇති දැඩි කැමැත්ත කිසිම කෙනෙකුට දෙන්න හිතෙන්නේ නැහැ. අඩුම තරමේ තමන්ටවත් භුක්ති විඳින්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවල තමන්ගේ දරුවන්ටවත් ඒ දේවල් දුක් විඳින්න අවස්ථාවක් නොදෙන මත්තමකට මේ හිත් පින්වත්නි අවිද්‍යාවෙන් දූෂණය වෙන. ආන් එවැනි හිතක් කියනවා නම් මෙන්න මේ අවිද්‍යාව කියන්නේ දස අකුසල කර්මපතයන් වල තියෙන එක අකුසල කර්මපතයක්. හිත මූලික කරගෙන සකස් වෙනවා. අන්න තමන්ගේ දේට දැඩිව ඇලුම් කරනවා අඩුම තරමේ තමන්වත් දුක් විඳින්නේ නැතුව මහා සිටවරු හිටියා කාඩි හොදේ බතුේ කාපු අය කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තිබුණා දේපල වස්තු ඇති තරම් තිබුණා හැබැයි කෑවේ කාඩි හොදේ හොදේ බතුේ ගියේ අබලන් වුණ කරත්තවල ඇන්නේ ඉතාමත්ම අපිරිසිදු පරණ ඇඳුම් තමන්ගේ දේටත් තමන් දැඩිව ඇලුම් කරනවා තමන් භුක්ති විඳින්නෙත් නෑ අන් අයට භුක්ති විඳින්න උපකාරයක් කරන්නෙත් නෑ අවිද්‍යාව අන මේක පිළිකත් එනම් මේ අවිද්‍යාව මුලින්ම ප්‍රහාණය කළ යුතුයි ඊළඟට විෂම ලෝභය සමහර අය තමන් භුක්ති විඳිනවා ඒ විතරක් නෙමේ සමහර අය තමන්ගේ දෙයටත් දැඩිව ඇලුම් කරනවා ඒ මදිවට අනුන්ගේ දෙයටත් ඇලුම් කරනවා සමහරු තමන්ගේ දේ භුක්ති විඳින්මින් අනුන්ගේ දේට ඇලුම් කරනවා. සමහර අය තමන්ගේ දේටත් අවිද්‍යාව ඇති කරගෙන අනුන්ගේ දේටත් ඒත් එක්කම ඇලුම් කරනවා. අන්න බලන්න මෙන්න මේ ස්වභාවය තාමත්ම භයානකයි. ඒ කියන්නේ විෂම ලෝභයේ තියෙනකොට අනුන්ගේ දේ දකින දකින දේ පිළිබඳව දැඩි උපාදානයන් ඇති වෙනවා. ඒක හේතු කොටගෙන මගේ කරගන්න තිබ්බනම් මට කරගන්න තිබ්බනම් මේක මට ගන්න තිබ්බනම් කියලා සිතුවිලි පවා එනවා. වෙන අනුන්ගේ දේ දැකලා ආසාවෙන මිනිස්සු කොච්චර ඉන්නවද? අනුන්ගේ දේ දැකලා ආසා හිතුනහම මොකද වෙන්නේ? ඒ දේ Tamanට තිබ්බනම් හොඳයි කියලා එනවා. එහෙම සිතුවිල්ලත් එක්කම මේක මට අයිති කරගන්න තිබ්බනම් කොච්චර වටිනවද කියලා හිතෙනවා. ඒත් එක්කම හොරකම් කරන්නත් සිත් පහළ වෙනවා. ඒව හේතු කොටගෙන ඊර්ෂ්‍යාව මේ මසුරුකම මේ ආදී අකුසලයන් සිත් තුළ ඇති අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුන්ගේ දේට ආශා කිරීම මහා ලොකු දේවල් වෙන්නේ පුංචි දෙයක් වුණත් ඇති. පුංචි දෙයක් වුණත් ඇති. අනුන්ගේ වත්තක තියෙන මල් ගහකට එහෙම නැත්නම් අනුන්ටයි තී පොස් ගහකට, පොල් ගහකට, මේ වගේ දේවල්වත් වෙන්න පුළුවන්. වාස්තුව පොඩිද, කුඩාද, විශාලද, වටිනාකමක් තියෙනවද නැද්ද? ඒව දාලා වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා මහා ධනෙ තියෙනවා. දුමාකාර විදිහේ පොහසත්. හැබැයි අනුන්ගේ තියෙන සොච්චමත ලෝභ කරනවා. අනුන්ගේ තියෙන පුංචි දෙයට ලෝභකම් කරනවා. එහෙම ඉන්නවා. එදාත් ඉන්නවා, අදත් ඉන්නවා. අන මෙන්න මේ විෂම ලෝභය තමන්ගේ හිතේ ඇති පිළිකක් බව තේරුම් අරගෙන ඒ විෂම ලෝභය දුරු කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි ව්‍යාපාදය මෙත පටිඝ සම්ප්‍රයුක්තව යෙදෙන අකුසලයක්. ගැටීම මත වෙන්නේ ව්‍යාපාදයේ කියන අනුන්ගේ ජීවිත නසන්න, අනුන්ව විනාශ කරන්න, අනුන්ගේ අයහපත අනුන්ට අයහපත කරන්න හිතීම විතරක් නෙවෙයි සෑම මොහොතකම ගැටි ගැටි ජීවත් වීම. ඒ ව්‍යාපාදයේ තියෙන අය හරියට නොසන්සුන්තාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ පිළිබඳව දේශනා කරනවා ව්‍යාපාදයේ තියෙන හිතක් හරියට ගිලන් වුණ හිතක් වගේ. එතන ගිලන් ගිලන් වුණ හිතක් කියන්නේ ආත. සෝමනස්යක් නෑ, සතුටක් නෑ. යහපත් වූ සිතුවිලි එන්නේ නෑ. නිතරම එපා වුණ ජීවිතයක්. තමන්ටම තමන් අප්‍රිය ජීවිතයක්. අනුන්ට කොහොමත් අප්‍රියයි. එනේ එවැනි ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ ලෙඩ වෙලා ඉන්නවා වගේ ලෙඩ වෙලා ලෙඩ වුණු හිතක් එයාට තියෙනවා. ආසන්නම කාරණාව තමයි හුදේ වස්තුවටයි ඒ ස්වභාවය තදින් දැනෙන්නේ. බලන්න දේශය ඇති වුනහම අපේ හදවත වේගයෙන් වේගයෙන් ගැහෙනවා. ඒ වගේ වෙලාවක පරීක්ෂාවෙන් ඉඳලා බලන්න අනුන්ගේ ජීවිතයක් දිහා වුණත් හරිම කලබලකාරී. සමහර වෙලාවට මූණ වෙනස් වෙනවා, ශරීරය වෙනස් වෙනවා, දත් මිටි කනවා, නොයේ චරි චරිතයෙන් නොයේ විෂමා දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන ද්වේෂය. ද්වේෂය කියන්නේ කිලෝටක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්වත් කෝධය දැන් ද්වේෂයයි ක්‍රෝධයයි දෙක එකක්ද? ද්වේෂයෙන් ලැබෙන තව ආධුනයක් තමයි ක්‍රෝධය කියන්නේ. පිපීම. ණයක් වගේ. මේ ඉන්නවා මේක තේනවා. සමහර අය ඉන්නවා එහෙම. හරි කාරුණිකයි. නේද බොහෝම සත්ගුණවත් ජීවිත. මෙන්න හිතපු ගමම්ම ණය වගේ කේන්ති අරගෙන අර ණයාද ස්වභාවයත් එහෙමයි. හිතපු ගමන් තමයි පෙනේ දුප්පන්. මේ ඉන්නවා මේ පෙනේ දුප්පනවා. ඒ වගේ හරියම හොඳට ජීවත් වෙන එක පාටම කිපෙනවා. කිපීම කියලා කියන්නේ කෝද? ඒ කියන්නේ ශනිකව තරහ යනවා. එහෙම සමහර අය ඉන්නවා. සමහර අයට ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න කේන්තිය තරහ ඇති වෙනවා. සමහර අයට ඊටාම ඉක්මනින් ද්වේෂය ඇති වෙලා ඒ අය ඊටාම ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. සමහර අය එක පාටම කේන්ති දිලා සමහර අය කියන්නේ අවංකයට හරියට කේන්ති යන එක. අවංකයට කේන්ති යනවා කියන්නේ. ඒක සාධාරණය කරලා ඒක වර්ණා කරන උදවිය පවා ඉන්නවා. හැබැයි අවංකයි එහෙමුණාම මට කේන්ති යනවා කියලා කියනවා නම් ඒක පින්වත් සුදුසු දෙයක් නෙවෙයි. කේන්තිය ඒ ක්‍රෝධය කියලා කියන්නේ තමන්ගේ අවංක භාවය පවා නැති කරන කෙලෙස් ධර්මයක්. තමන් ඒ වෙලාවට කේන්ති ගියාම මොනවා මොන වගේ අපරාධයක් කරයිද කියලා කියන්න බෑ. ජීවිතයක් නසන්න පුළුවන්. නොකිවිය යුතු දේවල් කියවෙන්න පුළුවන්. නොකළ යුතු දේවල් කරෙන්න පුළුවන්. එහෙම ඉන්නවනේ සමහර අය. මට ඒ වෙලාවේ ටිකක් කේන්ති ගියා. ඒ නිසා මට මොකවත් හිතුනේ නෑ. මම මෙහෙම දේවල් කිව්වා. එහෙම දේවල් නොකරන්න තිබ්බේ, නොකියන්න තිබ්බේ කියලා පස්සේ හරියට පසුතැවෙනවා. බැලින්නාම ඊටාම හොඳින් කාරුණිකව ජීවත් වෙන අය. හැබැයි පින්වත්නි, ක්‍රෝධයේ තියෙනවා නම් ඉක්මනින් පිටෙන කෙනෙක්. මෙයාට වෙලාවක් පුද්ගලයක අවස්ථාවක් අරමුණක් මොකද්ද කියලා තේරීමක් බේරීමක් නැහැ. ඕනම වෙලාවක ඕනම දෙයකට කේන්ති ගන්න පුළුවන්. රස නිසා කේන්ති ගන්න පුළුවන්, අවුව නිසා කේන්ති ගන්න පුළුවන්. මේක දේශේම යම් කිසි අවස්ථාවක්. ක්‍රෝධය කියන්නේ සිටීම. අපි සමහර අය කියන යකා නටනවා කියන්නේ. අනේ ඒ වගේ ස්වභාවයක්. ඊළඟට උපනාභය කියලා කියන බද්ධ වෛරය. මේක ඉතාමත්ම බරපතලයි. දැන් සමහර අය දෙකේන්ති ගියාම ද්වේෂය ඇති වුනහම ඒ මොහොතට හරි එහෙම නැත්නම් කුඩා කාලයකට හරි ඒ ද්වේෂය තුනේ කොහොඳයි කියන එක නෙවෙයි සාපේක්ෂව ගත්තොත් බද්ධ වෛරය ඉතාමත්ම නරකයි. සමහර ඉන්නවා ඉන්වත්නේ මම මැරෙනකන් මේක අමතක කරන්නේ නැහැ කියලා සමහර අය සමහර දේවල් වලට වෛර බඳ ගන්නවා. සමහර අය ඉන්නවා මරුණත් මම පස්සෙන් එනවා. මරුණත් මේ පලිය ගන්නවා. සමහර අය ඉන්නවා පලිය අරගෙන තමයි මම මේ මේක මෙතනින් නවත්තන්නේ කියලා. ඒ වගේ වෛර බඳ ගන්නවා. ඒ වගේ කරන අයට වැඩි හරියක්ම ආවේචිමා නරක යන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය සර්පාදී ආත්ම භාවයන් ලබන්නට හේතුවක් වෙනවා. මේ වගේ අකුසලේ විපාක අනන්තයි අප්‍රමාණයි. එතකොට බද්ධ වෛරය කියන අර කාලියක් ඉන්නේ කතාව මතකනේ. එක්කෙනෙක් එක්කෙනෙකුට වෛර බඳ ගන්නවා එයා යක්ෂණියක් වෙලා උපදිනවා අනිත් කෙනාගේ දරුවෝ කනවා අනිත් කෙනා ඊළඟ භවයේදී ඒ භවයේදී වෛර බඳගෙන මැරෙනවා ඊළඟ භවයේ යකින්නක් වෙන අනිත් කෙනාගේ දරුවෝ කනවා කොහොම කොහොම ආත්ම 100ක් නම් ගියා. බුදුරජාණන් වහන්සේ හම්බුනේ නැත්තම් අද වෙනකොට ඒ තත්ත්වෙින් ඉන්න පුළුවන්. නිසා ඔබේ ජීවිතයේත් ඔබ හිතන්න අනුන් ඔබට වෛර කරනවා වෙන්නට පුළුවන්. ඔබ වෛර කරන්න යන්න එපා කවදාවත්. මොකද ඒක ඔබට වෙන හානියක්. දේවදත්ත හාමුදුරුවෝ වෛර බැඳලා. බුදුරජාණන් වහන්සේ වෛර බඳින්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රීන් පිළිතුරු දෙන්නේ. දේවදත්ත හාමුදුරුවෝ අන්තිමේදී ජීවිතාමත් දුක් විඳනකට අපේ බුදුරජාණන් වහන්සේ ලෝක පූජිත උත්මයෙක් බවට පත් වෙලා සංසාර නිදහස් බලන්න. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතේම ආදර්ශයට අරගෙන අපිට හැදෙන්න කොච්චර දේවල් හැම ඉරියව්වක්ම බුදුරජාණන් වහන්සේගෙන් අපට ආදර්ශය ලබා ගන්න පුළුවන්. අපි එහෙම හැදෙනවා නම් අපේ අද කොච්චර හොඳයි වෙලා. ඒ නිසා මෙන්න මේ බද්ධ වෛරය එක හිරෝටක් කියලා දේශනා කරනවා. ඒ වගේම මත් අනුන්ගේ ಗುಣ මතනවා. සමහර අය ඉන්නවා ගුණයක් තියෙන අයගේ ගුණය කියන්නට හිතේ මෛත්‍රියක් ඇති වෙන්නේ නැහැ. හිතේ පරිත්‍යාගයක් වෙන්නේ නැහැ. ගුණවත් මිනිස්සු දිහා බලලා අනේ මේ පුද්ගලයා මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා කටක් කරලා කියන්න හිත වෙන්නේ නැහැ. ඒ වගේ අයට පින්වත්නි කවදාකවත් අනුන්ගේ ගුණයක් අහන්න ලැබෙන්නේ නැහැ. තමන්ට ගුණයක් වඩා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ಗುಣමකනවා කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් උසස් වූ ගුණයක් ජීවිතය ඇති කරගත්ත නැහැ. අන්න ඒ වගේ උසස් වූ කෙනෙකුගේ ඒ ගුණය මකන. අපි කියමුකෝ ඉතාමත්ම වෙහෙස වෙලා මහන්සි වෙලා කැපකිරීම රාශියක් කරන ශීලාදී ගුණයක් යම් කෙනෙක් වර්ධනය කරගත්ත කියලා කවුරු හරි කිව්වොත් අනේ අසවලා බොහෝම හොඳ සිල්වතෙක් කියලා සමහර අය එයා ඉතින් සිල්වත් වුණාට මෙන්න මේ වගේ දේවල් ඉස්සරහත් කරේ ඉස්සර මේ වගේ කෙනෙක් කියලා ඒ කෙනාගේ ගුණය මතන. ඇත්තටම සමහර වෙලාවට ಗುಣ මතනකොට ඇත්තම සිද්ධි පව අරගෙන මතනවා. ඒ කියන්නේ අපි කියමුකෝ අතීතයේ බොහෝ වැඩි කර එක්කෙනෙක් කියලා. අතීතයේ බොහොමයක් වැඩි කර මිනිස්සු ධර්මයේ ඇහිලා ජීවිතේ හදාගෙන ඉන්නවා. ඒ හදාගෙන ඉන්න මිනිස්සු ගැන කාට හරි ඇහෙනවා. ඇහෙනකොට ඒ අය ඔය මිනිස්සේ අද සිල්වත් වුණාට අද බණ ඇහුවට අද භාවනා කළාට එදා මේ වගේ දුස්සීල කෙනෙක් මේ මේ දේවල් කළේ කියලා අන්න බලන්න ගුණම කරනවා. ඒ විතරක් නෙවෙයි ඉරිසියාවටත් ගුණම කරනවා. සමාන්ත වඩා යම් කෙනෙක් ප්‍රශංසා ලබනවා නම් සමහර අය බොරු කියලා ඒ ගුණ නැති කරනවා. දැන් බලන්න. ඒ කෙනා ගුණය ඇති කරගන්නට කොච්චර කැප වෙන්නේද? ඒ ගුණය ඇති කරගන්නට කැපුණ ඒ පුද්ගලයාගේ ගුණය මකනවා කියන්නේ ඒ කෙනාට කොච්චර සාධාරණද අනිත් එක පින්වත්නි හොඳට අපි මතක තබා ගත යුතු ඒ වගේ කෙනෙක්ගේ ගුණයක් මකනවා කියන්නේ ගුණවතුන්ගේ සිල්වතුන්ගේ සුචරිතවත් ජීවිත ගත කරන අයගේ ගුණය මකනවා කියලා කියන්නේ ඒ අයට සංසාරේ ගුණවත් වෙන්නට අවස්ථාවක් නැහැ. තමන්ගේ ගුණ කවුරුවත් වෙන සත්‍යයනා කරන්නේ යම් කෙනෙක් ಗುಣ මකලා ගුණේ තමන්ගේ ඉස්මතු කරගන්න හදනවා නම් තමන් ගුණවත් කෙනෙක් කියලා සමාජයට පෙන්වන්න හදනවා නම් ඒ කෙනාට වෙන්නේ කවදාකවත් ඒ බලාපොරොත්තු වෙච්ච වෙන්නේ නැහැ. ඒ කෙනාට වෙන්නේ හැමදාම ඒ තැනම ඉඳගෙන ඉතාම දුක්ඛිත වූ තත්ත්වයකටපත් වෙනවා. සංසාරයත් වෙනසෙනවා, මේ ජීවිතයත් වෙනසෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මක්ඛය මක්ඛය කියන්නේ අපි සාමාන්‍යයෙන් මකනවා කියන අර්ථයෙන් ගුණ මකනවා මේකත් වෙනවත් අකුසලයක් මේකක් පිළිපත් කියලා දේශනා කරනවා සාමාන්‍යයෙන් හිත්වලට තිබිලා බලන්න මහා පරිමාණ ගුණයනක් නෙවෙයි පුංචි හෝ දෙයක් වෙන්න පුළුවන් පුංචි හෝ දෙයක් වෙන්න පුළුවන් කෙනෙක්ට යමක් දුන්නට පස්සේ ඒ කෙනා ඒ දුන්න දේ පිළිබඳව විවේචනය හරි කරනවා නම් ඒක වුණත් වෙන්න පුළුවන්. ප්‍රකාරයක් වෙන්න පුළුවන්. වචනකින් වෙන්න පුළුවන්. ඒ නිසා ගුණමකුකම අකුසලයක් එක දුරුකල යුතුයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම යුගාග්‍රහය ගුණයෙන් ගුණය සමාන කරනවා. තමන්ගේ ගාව නැති ගුණය අනුන්ගේ ගාව තියෙන ගුණයකට සමාන කරනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් අසවලා නම් මේ වගේ හොඳ කෙනෙක් මේ වගේ සිල්වන්තයෙක් ආයිතින් මාත් සිල්යක් වෙනවනේ. තමන් ගාව සීලයක් නැහැ. තමන් ගාව ගුණයක් නැහැ. අනේ ඒ කෙනාගේ ගුණයට තමන් සම කරනවා. කවුරු හරි කෙනෙක් දන් දෙනවා. අපේ සිතින් ওই දන් දෙන්නේ ඕවා මොකම ඕවා මොනවද කවුරුහරි කෙනෙක් බණ අහනවා කියන්නේ. අපේ පිටින් බණ අහන්නේ. කවුරුහරි කෙනෙක් අනුන්ට උදව් කරනවා. ඒක ඇහුවාම අපේ පිටින් අනුන්ට උදව් කරන්නේ. අන්න ඒ වගේ ගුණයන් වලට නැති ගුණ තමන්ගේ සමාන කරන ගුණවත් චරිත ඉස්මතු කරගෙන මේක බොහෝම නරක දෙයක්. එහෙම වෙන්න වෙන්න වෙන්නේම තමන්ට හානියක්. ඊළඟට පින්වත් ඊර්ෂ්‍යාව ඉරිෂ්‍යාව කියන්නේ අනුන්ගේ දේ ඉවසන්නට බැරි කම. මේක ඉරිෂ්‍යාව එන්නේ ද්වේෂයක් අනුන්ගේ ජීවණුව දැකීමේ අකමැත්ත. සමහර අය මුළු ජීවිත කාලෙම ඉරිෂ්‍යාකම් කර කර ඉන්නවා. එන අනුන්ගේ දියුණුව බල බලා අනුන්ගේ යහපත බල බලා ඒක දැක දැක පිච්චි පිච්චි පුදුමාකාර විදිහේ ඇතුලාන්ත වේදනාවන් ඇති කරගෙන රත් වෙවි ඉන්නවා. හැබැයි දිනු වෙන උත්සාහවන්ත වෙන්නේ නැහැ. කවදාවත් ඉරිසියා කරන දිනු වෙන්නේ නැහැ කියනවා. ඒ දිනු වෙන්නේ එයාට හිත යොදවන්නට අවස්ථාවක් ඉන්නේ අනුන්ගේ දේ ගැන ඉරිසියා කර කර අනුන්ගේ නුවණ අනුන්ගේ දැනුම අනුන්ගේ වස්තුව අනුන්ගේ දක්ෂතා මේ වාගෙන ඉරිසියා කර කර ඉන්නවා. හැබැයි ඒ කෙනාට නිකමටවත් මෙහෙම හිතනොත් මට නොලැබුණ දෙයක් මට නොලැබුණ තත්ත්වයක් ඒ කෙනා ලබලා තියෙන්නේ ඒ කෙනා සංසාරේ ඊට අදාළ වූ කුසල ධර්මයක් කරපු හින්දා ඊට අදාළ වූ යහපත් හේතු සකස් කරගත්ත නිසා ඒක අදාළ කුසල ධර්මයන් වල යෙදුණ හින්දා. මට ඒක ලැබෙලා නැත්තේ. මම ඒ වගේ කුසල ධර්මයක් නොකරපු හින්දා. මේ සිහිය ඇති වුණත් කවදාවත් ඉරිසියා කරන්න යන්නේ. සමහර වෙලාවට තින්වත් අපි දන්නේ අනුන්ගේ දියුණුව අනුන්ට ලැබුණ දෙයක් පිළිබඳව තමන් ඉරිසියාවක් ඇති වෙනව නේද? ඒ ඉරිසියාව ඇතිවීමේ භයානකත්වය ඒ මිනිස්සයා ඒ තත්ත්වෙටපත් වෙන්න සංසාරේ මොන වගේ ගත කිරීමක් කරාද කියලා අපි දන්නේ නැහැ. ජීවිතේ වුණත් පරිත්‍යාග කරන්න පුළුවන්. එවැනි කැප කිරීමක් කරලා ලබාගත් දෙයකට නම් අපි ඉරිසියා කරන්නේ. බලන්න අපත සංසාරේ සිද්ධ වෙන හානි. එහෙනම් ඉරිසියා කරන අය හිතන්නට ඕන මට ඒ දේ නොලැබුණේ මම ඒ දෙයට අදාළ සංස්කාරයේ කුසලය සිද්ධ නොකරගෙන හිටපු නිසා. එහෙනම් දැනුත් නම් ඉරිසියා කළත් වෙන්නේ තවත් තවත් පල්හාට වැටෙනවා. අන්න එහෙම තමන්ටම තමන් දෙඩිව අවවාද කරන්නේ. නිසා ඉරිසියාවක් හිතනකොටම වහාම සිහිය ඇති කරගෙන ක්‍රියාත්මක භාවයකටපත් වෙන්නේ. ඉරිසියාවෙන් දුරු කරන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මසුරු ක්‍රම. ඒ කියන්නේ තමන් භුක්ති විදිය යුතුයි. එහෙම නැත්නම් තමන්ගේ පිරිස භුක්ති විදිය යුතුයි. අනුන්ට නොදිය යුතුයි. කියන්නේ මෙන්න මේ අදහසත් එක්ක ක්‍රියා කිරීම. ඒ කියන්නේ දන් දෙන්න පරිත්‍යාග කරන්න හිතෙන්නේ නැහැ. සමහර අයට මහා ධනෙ ලැබිලා තියෙනවා. මහා ජීවිත ලැබිලා තියෙනවා. හැබැයි එය දන්නේ නැහැ මේ කප්පය ලැබුණේ දාන ආදී කුසල ධර්මයන් වල යෙදිච්ච නිසා කියලා. හැමදාම එකම තැන ඉන්නේ. කිසියම් පින්කමක් කරන්නේ නැහැ. කිසි පින්කමක් කරන්න හිතෙන්නේ නැහැ. අනුන්ට පරිත්‍යාග කරන දිගේ මගේ ආශ්‍රිතයෙකුට පරිත්‍යාග කරන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට පරිත්‍යාග කරන්නේ. නෑදෑ හිතමිතුරන්ට උපකාර කරන්න ඒ හිත් පෙළඹෙන්නේ. ඉතින් ඒ කෙනාගේ ඒ ජීවිතය මේ ජීවිතයට පමණක් සීමා ඔය එක කතාවක් මට මතක් වෙනවා. අපේ විෂයාකා සිටු දේවිය තමන්ගේ නිගාර තමන්ගේ මාමණ්ඩිය රහතන් වහන්සේ නමක් වැඩියහම උන්වහන්සේ පින්දපාති ආවහම දානෙට ආහාර පූජා කළේ නැහැ. එතුමා ආහාර භුක්ති විඳින ගමන් රහතන් වහන්සේට කිව්වා මෙහෙ ඔබට දෙන්න ආහාර නැහැ කියලා. ඒ වෙලාව විශාකාව කියනවා ස්වාමීනි මෙහෙන් ඔබ වහන්සේට දාණය ලැබෙන්නේ නැහැ. අපේ මාමා ඉඳුල් වළඳනවා. ඉඳුල් භුක්ති විඳිනවා. ඒ නිසා ඔබ වහන්සේ වඩින්න කියලා. මොකක්ද මේ ඉඳුල් භුක්ති විඳිනවා ඉඳුල් වන්දනවා කියන්නේ අතීතයේ කරගත්තු කෙන නිසා ධනෙ ලැබිලා තියෙනවා. පිරිසුදු ප්‍රණීත ආහාර ලැබිලා තියෙනවා. ඒවා තමයි දැන් භුක්ති විඳින්නේ. ඒ පිනයි දැන් භුක්ති විඳින්නේ. අතීතයේ කරගත්ත පින භුක්ති විඳිනවා. හැබැයි අද පිනක් කරගන්නේ නැහැ. සිදිර සංසාර ජීවිතය අඳුර වෙනවා. ඒ වගේ පින්වත්. අපි අපේ ජීවිතය ගැන හිතන්නේ. අපිට යමක් මේ ජීවිතේ ලැබිලා තියෙනවා නම් ඒ ලැබුණේ පරිත්‍යාගය නිසා. බුදුහාමුදුරෝ දේශනා කරනවා භික්ෂුවටත් වෙන අදාළයි. ගියාටත් වෙන අදාළයි. ඒ ඔක්කොටම පින උපකාර වෙනවා. සා පින මත තමයි පින්වත් මිනිසියෙක් වෙනවද? අමනුෂ්‍යයෙක් වෙනවද? දෙවියෙක් වෙනවද? රත්නයෙක් වෙනවද? එහෙම නැත්නම් ප්‍රේතෙක් වෙනවද භූතෙක් වෙනවද ඒ පිනේ ප්‍රමාණයට අනුකූලව අකුසලයේ ප්‍රමාණයට අනුකූලව තමයි ඒක තීරණය වෙන්නේ. ලස්සන රූපයක් ලබනවාද? ඒ නිසා අපිට මසුරුකම තියෙනවා නම් ඒක නා සංසාරේ පුරාවටම දිලින්දෙක් බවට පත් වෙනවා. මසුරුකම තියෙන කෙනෙක් හිත හදා ගන්නවා නම් මේ මසුරු කමෙන් දුරස් වෙන්නට යට හිතන්න පුළුවන්. තමන්ගේ මරණය ගැන. අනාගත සංසාරය ගැන. මම මැරෙනවත් එක්ක මේ ඔක්කොමට දාලා යන්න වෙන එකක්වත් තරයි යන්නේ නැහැ. ගිනි ගන්න ගයක් වගේ මේ ශරීරය. හැමදාම ආයුෂ වර්ණය මේ ඔක්කොම ගිනි ගන්නවා. මැරෙන්න ලං වෙනවා දවසින් දවස. ගිනි ගන්න ගයක් ඇතුළත ගේ අයිතිකාරයා පැනලා මොකද කරන්නේ? ජනේලෙන් හරි තමන්ගේ දොරෙන් හරි වටිනා වටිනා සම්පත් ටිකක් දීස කරනවා. අන්තිමේදී ජෙදරින් එළියට ආපු කෙනාට සැනසීමක් තියෙනවා නම් තියෙන්නේ හම්බ කරගත්ත දෙයක් ඉතුරු වුණ දෙයක් අනාගතයට රැකෙන දෙයක් විදිහට තියෙන්නේ. තමන් දීස කර අර වටිනා බාණ්ඩ ඒ වගේ කියන අපේ ජීවිතයක් අපේ මේ ජීවිතය අපිට කවදා හරි ඔක්කොම දාලා යන්න වෙනවා. ඉන්නකන් අපිට ආයේ දේවල් අනුන්ට පරිත්‍යාග කරලා රැස් කරගත්ත පිනක් තියෙනවා නම් ඒක තමයි මන්නේ මත්තේ අපේ රැකවරණයට අපේ පිහිටට එන්නේ කියන්නේ. එනිසා මේ මසුරු කම කියන්නේ සිලුකක් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. මේක දුරු කළ යුතුයි කියලා දේශනා කරනවා. මේක තියෙනකන් අපට යහපත් වූ ගුණයක් ඇතුල් කරගන්න බැහැ කියලා දේශනා කරනවා. ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඊළඟට දේශනා කරනවා පින්වත්නි මායාව. ඒ කියන්නේ අනුන්ව රවටන ජීවිතයක්. ඇතුළාන්තයේ එකක්, බාහිර තව එකක්. රංගපාන. මායාව රංගපාන. මායාව කිව්වත් අපිට මතක් වෙන මවාපෑමනේ. ඉන්න සමහර ජීවිත තියෙනවා. අන්නේ මායාවත් පිළිතක් කියලා දේශනා කරනවා. අතුලාන්තයේ තියෙන්නේ කුණුණු ජීවිත. අතුලාන්තයේ තියෙන ගඳ ගහන ජීවිතයක්. හැබැයි බාහිර උපේත වටින ජීවිතයක්. මිහිර ජීවිතයක්. ප්‍රණීත ජීවිතයක් කියලා පෙන්වනවා නම් ඒක මායාව ඒක අකුසලයක් බාහිරින් බලන කෙනෙක්ට පෙනුනට හැබැයි වැඩි කාලයක් ඒ ජීවිතේ බැබලෙන්නේ නැහැ. හැබැයි බාහිරින් එහෙම බලන කෙනෙක්ට පුංචි කාලයකට හරි පෙවුනට ඇතුළාන්තයෙන් තමන්ගේ හිත දන්නවා තමන් මායාකාරී කියලා. තමන්ට විශාරදව යන්න පුළුවන් කමක් නැත්නම් කතා කරලා කියන්න පුළුවන් කමක් නැහැ. මම මේ වගේ කෙනෙක් පිළිවෙත් දෙන්නේ කියලා. ඒ නිසා මායාව කියන අකුසලයක්. කපටි බව එතන අනුන්ව රවටෙන අනුන්වම මුලා කරමින් වංචනිකවම ජීවිතය ගත කරන අයින්නවා. අන්න එවැනි ජීවිත පින්වත්නි, ඉතාමත්ම අසාර්ථක ජීවිතය. කෙනෙක් රවටනවා නම් ඒ කෙනාට සංසාරේ හැම වෙලාවෙම රැවටි රැවටි තැන ඉඳෙන්නේ. එක්කෙනෙක් අපි රවට්ටනවා කියනකොට රවට්ටලා අපි සතුටු වෙනවා. මොකක් හරි දෙයක් ලබා ගන්න. එයා දන්නේ ඒ කර්මය නිසා සංසාරේ පුරාවටම රැවටෙමින් රැවටෙමින් සමන්ත ජීවිතය ගත කරන්න වෙන බෑ. රවටන කපටි අය මෝඩය වෙලා උපදින. මෝඩයන් වෙලා උපදින. එවැනි වූ ජීවිත සමාජයේ හාසයට ලක් වෙන ජීවිත බඩපත් වෙනවා. එනිසා අනුන් රවටන්නේ නැති හිතක් අපිට කරගන්න. තමන්ට සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ. තමන්ගේ හැම ජීවිතේ ක්‍රියාකාරකමක්ම බලලා. තමන්ගේ ගුණයක් වුණත් පෙන්වන්න කපටිකමෙන් උත්සාහවන්ත වෙනවනම් අනේ එතනක් කපටිකම. මේක සියුම් සියුම් ධර්මතාව විදිහටත් අපට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ කපටිකමත් ඉතාමත් නරක දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සම්බය නැවෙන්නේ නැහැ. සුවචන අනුන් ඉදිරියේ අනුන් කියන දෙයක් අහන්න, අනුන්ගේ යහපතක් පිළිගන්න කැමති නැහැ. සමහර නිවසලත් ඉන්නවා හැම. එවැනි නිවසින්වත් ඉක්මනින්ම කරාකක් වදිනවා. ආයතනයක් නම් ආයතනේ බලන් නිද්දි පිරිනවා. සේවකේ අඩු වෙනවා. අනිත් අය අහිමි වෙනවා. ඇයි? අනුන්ගේ වචනයට අහුම්කම් දෙන්න අනුන්ගේ තීන්දුව තීරණ වලට සාවධානය යොමු කරන්නට කැමැත්තක් අනතිමානී ගුණයක් තියෙනවා. සම්බේ කියන්නේ හරියට කුළුණක් වගේ. එහෙමත් නැත්නම් සම්බය කියන්නේ පින්වත්නි හරියට යම් කිසි විදියකින් සකස් කරන ලද කණුවක් වගේ කණුවක් කවදාවත් නැවෙන්නේ කණුව නැවුනොත් හැදෙනවා සමහර කණු තියෙනවා ඔබේ ජීවිතය තුලත් ඇති නිවෙසලත් ඇති නැවෙන්නේම නැහැ ඒවා වෙනස් කරන්න ගියොත් කඩාගෙන බිඳගෙන යනවා පෞල් ජීවිතේම නැති කරනවා වෛර බඳ ගන්නවා සමහර වෙලාවට විනාශ කරනවා සේරම අන්න සම්බයචන අකුසල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සාරම්භය කියන්නේ එකකට වැඩියෙන් එකක් කිරීම සමහර අය ඉන්නවනේ. කොහෙන් එකක් කරනවා නම් මම මෙහෙන් දෙකක් කරනවා. බලන්නකො එහෙමයි නැද්ද කියලා. එක වචනයක් කියෝ වචන දෙකක් කියනවා. එක දෙයක් කරොත් තව දෙයක් කරනවා. එකට දෙකක් කරන අය ඉන්නවා. අනේ ඒකත් අකුසලයක් කියලා දේශනා කරනවා. ඒ වගේම මාන්නයත් එහෙමයි. මේ විදිහට ප්‍රමාදය අප්‍රමාදය කුසල ධර්මයන් වල නොයෙදීම අකුසල ධර්මයන් වල යෙදීම ප්‍රමාදී විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ අකුසල් ටික අපි දුරු කරගත්තොත් අපට සැනසීමෙන් සංසාර විමුක්තියට ලං වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. මේ අකුසලයන් ඔබේ ජීවිතේ තියෙනවා නම් ඔබ පෙළඹෙන්නටත් ඕනේ මේ සියලුම අකුසලයන් දුරු කරන්නට. එහෙම දුරු කළොත් පින්වත්නි අපට පුළුවන්කමක් තියෙනවා යහපත් වූ කුසල ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. මේවා තියාගෙන කොච්චර බණ ඇහුවත් ඒ බණ පිහිටන්නේ. ඒ බණ ධර්මයේ වෙන්නේ නැහැ. කොච්චර පැල් බඳගෙන භාවනා කළත් භාවනාවක් වැඩෙන්නේ නැහැ. චිත්ත සමාධියක් ඇති වෙන්නේ කොච්චර අපි දන් දෙනවා කියලා කිව්වත් කිරුතු අපි ගාව වෙනවා නම් ඒකේ විපාකය හරියටම අපිට ලැබෙන්නේ නැහැ. එනිසා ජීවිතයේ ඔබට අර්ථ සම්පන්නව ගත කරන්නට අවශ්‍ය නම් මෙන්න මේ කියන අකුසලයන් මේ කිලුතු කහත ඔබ දුරින්ම දුරු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙලස් ධර්මයන් දුරු කරපු කෙනෙක්ට පෙරුවන් කෙරෙහි අචල වූ ප්‍රසාදයක් ඇති වෙනවා. මේ කෙලස් කර්මයන් දුරු කරන කෙනෙක්ට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. අන්නේ පැහැදීම හේතු කොටගෙන ඒ කෙනාට නිරන්තරයෙන්ම ප්‍රමෝදය හට ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මේ කෙලස් ධර්මයන් දුරු කරා නම් අන්නේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම හේතු කොටගෙන එයාට එයා ප්‍රසාද කෙනෙක් බවට පත් වෙනවා ඒත් එක්කම පෙරුවන් කෙරෙහි අතර ශ්‍රද්ධාවක් එයාට ඇති වෙනවා ඒ අතර ශ්‍රද්ධාව හේතු කොටගෙන එයාට සොම්නස ඇති වෙනවා සොම්නස හේතු කොටගෙන එයාට ඥානය ඇති වෙනවා ඒ වගේම ඒ ඥානය හේතු කොටගෙන තින්වත්නි ප්‍රමෝදය ඇති වෙනවා. එතන කර්ම ප්‍රීතිය. ප්‍රමෝදය හේතු කොටගෙන යාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය හේතු කොටගෙන යාගේ කය සංසිඳනවා. ඒ වගේම කය සංසිඳීම හේතු කොටගෙන එයාට මහත් වූ සුවයක් ඇති වෙනවා. ඒත් එක්කම ඒ සුවය, ඒ සංසිඳීම, ඒ ප්‍රීතිය මෙන්න මේ හේතු කාරණා නිසා ඒ කෙනාට සමාධිය ඇති වෙනවා. දැන් බලන්න සමාධියේ හිතට වැඩෙන විදිහ. අපි සමාධිය වඩන්න කලින් හිතුවද අපේ ජීවිතේ මොනවාද තියෙන තුන මොනවාද තියෙන කහ සමාධියට හේතු වන්නට ඒ සමාධියට හේතු කාලක ධර්මයක් මේ හිතේ මම මුදුන්පත් කරගත්තාද කියලා අපි කල්පනා කරා. එහෙනම් මේ සූත්‍රය තුළින් තමන්ටම තමන් ගැන ඉගෙන ගන්නට වටිනා කාරණා රාශියක් තියෙනවා. ඒ වගේම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ තුමන් වහන්සේලා තමයි ආහාරයට සුදුසු වූ අය කියලා. එතන ආහාරයක් ලබන්න ආහාරයක් යම් කෙනෙක් පූජා කරනවා නම් ආහාරයක් ඒ ආහාරයේ භුක්ති විඳින්න අල්සහල් සහ ප්‍රණීත රූප ව්‍යංජනයන් භුක්ති විඳින සුදුසුම අය වෙන්නේ මෙවැනි තුමන් කියලා දේශනා කරනවා. ඒ වගේම යම් කිසි විදියකින් අර වස්ත්‍රයේ කුණ ඉවත් කරාට පස්සේ ඒ වස්ත්‍රය අලංකාර වර්ණයන්ගෙන් සංකලනය වුණාම ඒ වස්ත්‍රය බැබලෙන වස්ත්‍රයක් වෙනවා වගේ මේ වගේ යහපත් වූ අකුසල් අයහපත් වූ අකුසල් දුරු කරලා තමන්ගේ ජීවිතය යහපත් කරගත්තාම එවැනි ජීවිතත් ඉතාමත්ම බැබලෙන ජීවිත බවට පත් වෙනවා ඒ ජීවිතයත් මේ ලෝකයට යහපත් වූ සුන්දර වූ ජීවිතයක් බවට පත් වෙන බව භාගතුන් වහන්සේ මේ සූත්‍රය තුළින් අපට පෙන්වා දීලා තියෙනවා ඒ වගේම ඒ වගේ උතුමන් වහන්සේලා මොකද කරන්නේ? උන්වහන්සේලා දස දිශාවතම මෛත්‍රිය වඩමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාදී මෙන්න මේ භ්‍රාත්ම විහෙරණයන්ගෙන් යුතුව වාසය කරනවා. භ්‍රාත්ම විහෙරණයන්ගෙන් යුතුව වාසය කරන ඒ වගේ උතුමන් වහන්සේලාට ඥානය ඇති වෙනවා. ඥානය ඇති වෙලා උන්වහන්සේලාට කල්පනා වෙනවා. දුකක් තියෙනවා. දුකට හේතුව තියෙනවා. දුක් නැති කිරීමේ මාර්ගය තියෙනවා. එහෙනම් මේ බ්‍රහ්ම විහරණයට වඩා උසස් වූ ඒ නිර්වාණය මම අවබෝධ කරගන්නවා. කියන අදහස ඇති කරගෙන උන්වහන්සේලා නිවන අවබෝධ කර ගැනීමේ ඒ ඥාණය උන්වහන්සේලා ඇති වෙනවා. උන්වහන්සේලා ඒ නිවන අවබෝධ කරගන්නවා. උන්වහන්සේලාට මාර්ගඵල දැනසීම මාර්ගඵල අවබෝධය මේ ක්‍රමවේදය තුළින් ඉස්මතු වෙන බව ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රෝත දේශනාව තුළින් පෙන්වලා දෙනවා. පින්වත්නි ඒත් එක්කම මේ දේශනාව අසාගෙන හිටපු බ්‍රාහ්මණයා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වැඳලා පින්වත්නි මේ වෙලාවේ සුන්දරීක පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට වැඳලා පිටත් වෙන්න හදනවා මේ බහුකා නදිය වෙත යන්න. බහුකා නදිය වෙත යන්න පිටත් වෙන්න හදනවා. බුදුරජාණන් වහන්සේ වෙලාව දේශනා කරන මහණෙනි ඇතුළත නෑන ඇතුළත පිරිසිදු කිරීම කියන්නේ මෙන්න මේ පිරිසිදු වීමටයි කියලා දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහන මේ බමුණාගෙන් ගාස්මනේ මේ බහුකා නදියට යෑමේ අර්ථය මොකක්ද? බහුකා නදියට යෑමේ වටිනාකම මොකක්ද? ඒ වෙලාවේ බ්‍රාහ්මණයා කියන ස්වාමීන් බහුකා නදියට ගිහිල්ලා නෑවහම පිරිසිදු වුණාම අපේ තියෙන පව දුරු වෙනවා. පාපයන් ඒකෙන් ශෝධනවා. එහෙම කියනවා. ඒලායි බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට කියනවා බ්‍රාහ්මණය බාහුකා නදියද ඒ වගේම අදී කක්ක නම් තීර්ථයද ගයා තීර්ථයද සුන්දරිකා නදියද සරස්වතී තීර්ථයද ඒ වගේම මේ කියන ඕනෑම තීර්ථයකින් බාහුමති තීර්ථයද මේ කියන ඕනිම තීර්ථයකින් ඕනිම කෙනෙක් ඇතුලාන්තයේ කෙලෙස් ධර්මයන් වලින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මාන්නයෙන්, උද්ධච්චකමෙන්, කුහකකමෙන්, ගුණමකුකමෙන් අකුසලයෙන් යුතු හිත් ඇතිව ඕනිම තනකින් නැවොත් ඒ කිසිම කෙනෙකුට පිරිසිදු වෙන්න බෑ. මේ නදී මොනවා කරන්නද? මේ නදීන් වලින් කරන්න දෙයක් නෑ. කිසියම් කෙනෙකුට ඒ පාපයන්ගෙන් දුරු වෙන්න පාපයන්ගෙන් ශෝධනයටපත් වෙන්න පිරිසිදු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ නදී මොනවා කරන්නේ? කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි සුද්දස්ස ඒ සදා පග්ගු සුද්දස්ස පෝසතෝ සදා යම් කිසි කෙනෙක් පිරිසුදුයි නම් යම් කෙනෙක්ගේ ජීවිතය පිරිසුදුයි නම් කෙලෙස් නැති උතුමන් වහන්සේලාට හැම කල්හිම උතුරු පල්ගුණ නැකත වෙනවා. ඒ කියන්නේ එදා අතීතයේ තිබුණ වටිනා උසස් වූ නැකතක් තමයි මේ උතුරු පල්ගුණ නැකත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කෙලෙස් ධර්මයන්ගෙන් දුරු උතුමන් වහන්සේලාට නිතරම හැම දෙයක්ම සුබ වෙනවා. උතුරු පල්ගුණ නැකට උන්වහන්සේට හැම වෙලාවෙම කියනවා. ඒ වගේම සුද්දස්සු පෝසතෝ සදා. එවැනි උතුමන් වහන්සේලාට හැම හැම දවසක්ම පොහොය දවසක් බවට පත් වෙනවා. සුද්ධස්ස සුචි කම්මස්ස සදා සම්පස්ස ජේවිතං එවැනි උතුමන් වහන්සේලාගේ ඒ පාරිශුද්ධ වූ ඒ උතුමන් වහන්සේලාගේ රූපය හැමදාම සමුද්දමත් වෙනවා හැමදාම උන්වහන්සේලාගේ බලාපොරොත්තු ඉති වෙනවා ඉදේච සිතාහි බ්‍රාහ්මන සබ්බ භූතේසු කරෝහි හේමකෝ බ්‍රාහ්මණය මෙහිම ස්නානය කළලා පිරිසුදු වෙන්න ලෝකයට මෛත්‍රිය වඩලා මෙහිම පිරිසුදු වෙන්න කියලා දේශනා කරනවා. ඒ කියන්නේ නිකාම් බොරු වැඩ කරන්නේ නැතුව නදීයෙන් නාලා පෞපිරිසුදු කරගන්නවා කියලා ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ නැතිව මෙන්න මේ වත්ූපම සූත්‍රයේ දේශනා කළ ඒ මග පිළිගත වඩමින් ඔබේ පිරිසුදු භාවය කොහෙවත් දැන් නැතුව මෙතන ඉඳන්ම පිරිසුදු කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඒ සූත්‍ර දේශනාව කරමින් ප්‍රාණඝාතයෙන් වෙන්වීම අවිහිංසාවාදය ඒ වගේම මෛත්‍රී සිතුවිලි මේ ආදී මේ අකුසල ධර්මයන් වලින් යම් කෙනෙක් නිදහස් වෙනවා නම් අකුසල් වලින් යම් කෙනෙක් දුර වෙනවා නම් අන්න එවැනි ජීවිත තමයි යහපත් වූ පිරිසිදු වූ ජීවිත කියලා භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී මේ බ්‍රාහ්මණයට පහදා දෙනවා. ඒ නිසා ඒ වෙලාවේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනා වලට අනුකූලව ඒ ධර්මයේ මෙනෙහි කරලා අභික්ඛාන්තම් භෝගෝතම අභික්ඛාන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කොජ්ජිතං වා උක්කොජ්ජය පටිච්චන්නම් වා විවරෙය්‍ය මූල්හස්ස වා මග්ගං ආචිච්ඡය ස්වාමීනි උඩුකුරු කරන ලද්දක් බුදුරජාණන් වහන්සේ අනිත් පැත්ත හරවලා මට පෙන්නවා ඒ වගේම යටිකුරු කරන ලද්දක් උඩුකුර කළා පෙන්නවා ඒ වගේම මුලා වුණ කෙනෙකුට මාර්ගය පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ මාර්ගය ඉතාමත් යහපත් මට ධර්මයේ වැටුණා කියලා ඒ වෙලාවේ පැවිදි වෙලා මේ වත්තුපං සූත්‍රයේ ධර්මයන් ධර්මපරයායන් ජීවිතයට ගලපාගෙන අදුපාඩු निराකරණය කරගෙන කුසල ධර්මයන් වල යෙදিলা උතුම් වූ රහත් භාවයකට පත් වුණා. එනිසා අපිට මේ වත්ූපම සූත්‍රයෙන් ගන්න තියෙන පින්වත් තමන්ගේ අඩුපාඩු නැති කරගෙන කෙලස් ධර්මයන් දුරු වෙන විදිහ හඳුනාගෙන හිතේ අපිරිසිදු භාවයේ හිතේ පිරිසිදු භාවයේ පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගෙන ඒ වගේම මෛත්‍රී සිතක් ඇති කරගෙන වාසය කිරීම ඒත් එක්කම නියම වූ සුපිරිසුදු උතුමන් වහන්සේ නමක් බවට පත්වෙන මේ ධර්ම පරයායන් ජීවිතයට ගලපාගෙන අපි අපේ නිවන සාක්ෂාත් කර ගැනීමයි. එනිසා මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වග්ගයේ සඳහන් වන මේ උතුම් වූ වත්තුපම සූත්‍රය ඇසුරු කරගෙන අද දවසේ අපි වටිනා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඔබේ ජීවිතයට මේ වස්තුපම සූත්‍රය උපකාර කරගෙන අඩුපාඩු සකස් කරගෙන ಗುಣධර්මයන් එකතු කරගෙන ධර්මානුකූල ජීවිතයක් වඩා නිවැරදි ජීවිතයක් ගත කරන්න. ඔබ හැම දිනාටම මේ ජනිත කරගත් ආ වූ කුසල ආනිසංසය ධර්ම ශ්‍රවණමය වශයෙන් අප විසින් ගත් කරගත් ධර්ම දේශනාමය වශයෙන් සියලු කුසලානිසංසයන් හැම දිනාටම උතුම් වූ ධර්මාභෝධයේ පිණිස පවතිවා හැම දිනාටම සංසාර විමුක්තිය පිණිස පවතිවා මෙලව කායික මානසික දුක් දුරු වේවා හැම දිනාටම යහපතක් උදා වේවා සියලු දිනාටම සුඛී සූපත් භාවයම ලැබේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම සරුවන් සරණයි